සීහං වේක චරන්නාගන් කාමේසු අනපෙක්කිනන් උපසංකම්ම පුච්ඡාම කතං දුක්ඛා පමුංචති ධර්මස් සවනාබිලාසී ධර්මකාමී සත්පුරුෂ කාරුණික පින්වත්නි අද මෙම ධර්මදේශනාව සඳහා අප විසින් මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේට ඇතුළත් උතුම් සූත්‍ර දේශනාවක් මේ දේශනාවේ නම ඒනි ජංග සූත්‍රය ඒ දවස්වල අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමේ එදා එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බුදුරජාණන් වහන්සේට ගරුසරු දක්වලා নমස්කාර කරලා පැත්තකින් හිඳගෙන බුදුරජාණන් වහන්සේ හමුවේ ගාථාවක් ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ පිළිබඳ වර්ණනාවකොත් ඉදිරිපත් කරලා ප්‍රශ්නයකොත් භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටියා ඒ దేవතාවා විසින් ප්‍රකාශ කරපෝ ගාථා ධර්මයයි අප ඉහතින් මාත්‍රිකා ධර්මයේ හැටියට තබා ගන්නට යෙදුනේ. මේ దేవතාවා බුදුරජාණන් වහන්සේ හමුවේ ප්‍රකාශ කරනවා ඒනි ජංගං කිසන් වීරන් අප්පාහාරං අලෝලුපං සීහන් වේක චරණ්ඩාගන් කාමේසු අනපෙක්ඛිනං උපසංකම්ම පුච්චාම පතං දුක්ඛා පමුච්ඡති කියලා. හේනි ජංගම් කිසන් වීරං කිව්වේ හේනි මුවකුගේ මෙන් හේනි මුවකුගේ වගේ චින්ද ඇති. අප්පාහාරං අලෝලුපං සුවල්පෝ ආහාර ඇති. ආහාරයේ ගිජු බැව් නැති ආහාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේට අපේක්ෂාවක් බලාපොරොත්තුවක් රස තෘෂ්ණාවක් නැහැ. ඒ වගේම වනයේ සිංහෙක් වගේ ඇතෙක් වගේ හුදකලාව හැසිරෙන මහා වීරයන් වහන්සේ වෙත පැමිණ මම ඔබ වහන්සේගෙන් විමසනවා කතං දුක්ඛා පමුච්ඡති දුකෙන් මිදෙන්නේ කෙසේද කියලා. කොට මේ ලෝකේ උපන්නා වූ සීලම සවිඥානික සත්වයන්ට කාම ධාතුව තුළ ඉන්න, රූප ධාතුව තුළ ඉන්න, අරූප ධාතුව තුළ ඉන්න සියලෝම සජීවී සත්වයන්ට උරුම දෙයක් තමයි දුක. චතුරාර්ය සත්‍යය ගත්තත් චතුරාර්ය සත්‍යයේ පළවෙනි කාරණාව තමයි දුක්ඛ සත්‍යය. එතකොට මේ දුක කියන කාරණාව හැම දිනාටම පොදු කාරණාවක්. කොට ඒ දුක ගත්තාම ජාතිපි දුක්ඛ, ඉපදීමේ දුක, ජරාවටපත් වීමේ දුක, ව්‍යාධීන්ටපත් වීමේ දුක, මරණයටපත් වීමේ දුක, ඒ වගේම පිය ඇත්තන්ගෙන් වෙන්වීමේ දුක අප්‍රියන් හා එක්වීමේ දුක, කැමැති දේ නොලැබීමේ දුක, සැකවීම කොටින්ම හකුලවා කියනවනම් පංච උපාදානස්කන්ධේම දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මොකද සාමාන්‍යයෙන් අපට දුක කියනකොට මතක් වෙන්නේ මේ කිව්වර මුලින් කිව්ව දුක් ටික තමයි. වයසට යන එකක් දුකක්, ළඩ වෙන එක දුකක්, මරණ එකක් දුකක්, පියංගෙන් වෙන්වන එකක් දුකක්, අප්පියන්නා එකන එකක් දුකක් කැමැති දෑ නොලැබීමත් දුකක්. හැබැයි මෙතනදී කැමැති දෑ නොලැබීමේ දුක කියනකොට අපි බලාපොරොත්තු වෙන මේ ලෞකික අපේක්ෂා නෙමෙයි මෙතන මේ කතා කරන්නේ. අපි යමක් බලාපොරොත්තු වෙනා නම් ඒ බලාපොරොත්තු වෙන දේ නොලැබීම දුකයි. හැබැයි ලැබුණම සපක් වෙනවනේ. දැන් මෙතනදී කිව්වේ ඒක නෙමෙයි. දැන් ජාතිය ස්වභාව කොට ඇති සත්වයක් ඉන්නවා. එතකොට එයා කල්පනා කරනවා අනේ මම නැවත ඉපදෙන්නේ නැත්තම් හොඳයි. ඉපදිච්ච නිසානේ මේ හැම දුකක්ම හැම කරදරයක්ම කියලා හිතලා එයා කල්පනා කරන අනේ මම ආයෙනම් ඉපදෙන්න එපා කියලා. එහෙම ඉපදෙන්න එපා කියලා හිතුවට ප්‍රාර්ථනා කළාට නූපදී ඉන්නේ නැහැ. ඒක තමයි කැමති දේ නොලැබීමේ දුක. ජරාවටපත් වෙන සත්‍යයේ හිතනවා අනේ මම ජරාවටපත් වෙන්නේ නැත්නම් වයසට යන්නේ නැත්නම් දිරන්නේ නැත්නම් හොඳයි කියලා. මගේ කෙස් ටික සුදු වෙන්නේ නැතිනම් හැම රැලි වැටෙන්නේ නැතිනම් දත් ටික හැලෙන්නේ නැතිනම් මේ ආදී වශයෙන් එයා හිතනවා මම ජරාවටපත් වෙන්නේ නැත්නම් හොඳයි කියලා. එතකොට ඒ හොඳයි කියලා හිතපු පමණින්ම ජරාවටපත් නොවී සිටින්නේ නැහැ. මේක තමයි කැමති දේ නොලැබීමේ දුක. ලෙඩවීම ස්වභාව කොටගත් කෙනෙක් ඉන්නවා. එයා හිතනවා අනේ මම ලෙඩ වෙන්නේ නැත්තම් හොඳයි කියලා. ලෙඩ වෙන්න එපා කියලා හිතනවා. හැබැයි එහෙම හිතුවා කියලා එහෙම එපා කියලා හිතුවට ලෙඩ නොවේ ඉන්නේ නැහැ ලෙඩ වෙනවා. ඒක තමයි කැමති දේ නොලැබීමේ දුක. මරණය ස්වභාව කොටගත් සත්වයෙක් හිතනවා අනේ මම මැරෙන්නේ නැත්තම් හොඳයි. හැබැයි එහෙම හිතුවට නොමරේ සිටින්නේ නැහැ මරණයටපත් වෙනවා. උප්පත්තියා සහේ වේදම් මරණං ආගතං සදා. කොට මේ උපතත් සමගම තමයි මරණය කියන දේ පැමිණෙන්නේ. උපතයි මරණයයි වෙන් කරන්න බෑ. යමෙක් උපදින්නේ මැරෙන්නේ මැරෙන්නේ යලි උපදින්න. ඒ ඉපදීමත් මරණයත් අතර තමයි මේ සංසාරය කියලා දෙයක් තියෙන. ඉපදෙමින් මැරෙමින් යන ගමනටයි සංසාරය කියන්නේ. එහෙනම් උපදින්නේ කොහොමද? කන්දානම් පාතභාව ආයතනානම් පටිලාභෝ එන මේ පංච උපාදානස්කන්ධ ධර්මයන් මේ ආයතනයන් තමයි උපදින්නේ. මැරෙන්නේ මොනවද? කන්දානම් වේදෝ ආයතනාන නික්කේපෝ. ස්කන්ධයන් තමයි බෙදෙන්නේ. ආයතනයන්ගේ අතුරුදහන් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එන මේ සත්‍යයේ පුද්ගලයේ කතාවක් මෙතන භාගතුන් වහන්සේ කතා කළේ නැහැ. හැබැයි සත්‍යයේ පුද්ගලයේ මේකට ආරෝඪ කරගත්තේ මේ කාරණාව නොතේරෙන නිසා මේක පේන්නේ නැති නිසා ඒක දකින්න තරම් ප්‍රඥාවක් ඥානයක් නැති නිසා එනිසා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිච්ච මේ దేవතාවා භාග්‍යතුන් වහන්සේගෙන් ආන ප්‍රශ්නේ තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දුකින් මිදෙන්නේ කෙසේද දැන් මේ දුක කියන එක හැමදෙනාටම පොදු ප්‍රශ්නයක්. එසම් මේක දුක පොදු ප්‍රශ්නයක් ඒක පෞද්ගලිකයි. එතකොට අපි මේ දුකින් මිදෙන්න කියලා යන් යන් දේවල් කරනවා. දුකින් මිදෙන්න කියලා දන් දෙනවා, සීල් සමාදන් වෙනවා, භාවනා කරනවා. හා විවිධ දේවල් කරනවානේ. දැන් අපි අපේ මේ සම්පදාය තුළ තියෙන මතයක් අදහසක් තමයි නිවන් දකින්ට නම් දුකින් මිදෙන්න නම් පින් කරන්න ඕන පාරමී පුරන්න ඕන ආ එහෙම මතයක් එහෙම පිළිගැනීමක් එහෙම විශ්වාසයක් බෞද්ධ සමාජය තුළ තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දුකින් මිදෙන්න පින් කරන්ට ඕන, පාරමී පුරන්ට ඕන කියලා භාගතුන් වහන්සේ කිව්වේ නැහැ. ඒක සමාජයේ තියෙන මතයක්, සමාජයේ තියෙන විශ්වාසයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ దేవතාවට දේශනා කළේ පංච පංචකාම ගුණාලෝකේ මනෝචට්ඨා පවේදිතා එත්ත චන්දං විරාජෙත්වා ඒවං දුක්ඛා පමුච්චති මනස සයවැනි කොට ඇති පංචකාම වස්තුන් පිළිබඳ ඇති ඡන්දය කැමැත්ත ආසාව දුරු කිරීමෙන් තමයි දුකින් නිදහස් වෙන්නේ. ඒකයි කිව්වේ පංචකාම ගුණාලෝකේ මනෝචට්ඨා පවේදිතා එත්ත චන්දං විරාජෙත්වා එවං දුක්ඛා පමුච්චති එහෙනම් ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතනයන්ට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම නැතිනම් අරමුණු මේ අරමුණ વિશે පිළිබඳ තියෙන තෘෂ්ණාව, ඡන්දය, කැමැත්ත, ආශාව දුරු කිරීම තමයි දුකින් මිදීම. එනම් දැන් භගතුන් වහන්සේ දුක්ඛ සමුදය හැටියට දේශනා කළේ තණ්හාවනේ. කොට තණ්හාව තමයි දුක්ඛ සමුදය දුක හට ගැනීමේ හේතුව. කොට දුක කියන්නේ ඵලය. දුක නිකම්ම හටගන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙන්න ඕන. ඒක තමයි තණ්හාව. සමුදය කියේ තණ්හාව. එහෙනම් තණ්හාව දුරු කරන්න ඕන. ඉතින් තණ්හාව උපදින්නේ කොතනද? භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා පිය රූපං සාත රූපං එත්තේ සම්තණ්ණා කියලා. පිය අරමුණු පිය රූප පිය අරමුණු මුල් කරගෙන තමයි තණ්හාව උපදින්නේ. එහෙනම් අපේ සිත අපි ආස කරන තැනකට තමයි තණ්හා උපදින්නේ. එහෙනම් රූප පිළිබඳ ඇහැට පේන වර්ණ රූපයේ පිළිබඳ ඇති වෙන ආසාවට තමයි කියන්නේ රූප තණ්හා කියලා. එතකොට ඒ ආස කරන දෙයට තමයි අපි බැඳෙන්නේ. බැඳීම කියන්නේ උපාදානය. ඒක උපාදානය තමයි දුක හැටියට කතා කරන්නේ. සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියවනේ. එතකොට මේ ඇස මුල් කරගෙනත් උපදින්නේ අපි අත්දකින්නේ පංච උපාදානස්කන්ධයම. එතකොට කනට අරමුණු වෙන ශබ්දයට ඇලුම් කිරීම තමයි ශබ්ද තණ්හා කියලා කියන්නේ. නාසයට අරමුණු වෙන ගන්ධයට ඇලුම් කිරීම තමයි ගන්ධ තණ්හා. දිවට අරමුණු වෙන රසයට ඇලුම් කිරීම ආසා කිරීම තමයි රස තණ්හා. කයට අරමුණු වෙන පහසට ඇලුම් කිරීම තමයි පොට්ටබ්බ තණ්හා. මනසට අරමුණු වෙන ඒ මනසට ගලා එන අරමුණු වලට ඇලුම් කිරීම තමයි ධම්ම තණ්හා. අපිට මේ තණ්හාව උපදින්නේ මේ මොහොතේ. අපිට තණ්හාවට හේතුව තමයි වේදනාව. වේදනාපච්චය තණ්හා කියලා ධර්මයේ උගන්වන්නේ. කොට වින්දනය ඇති වෙන්නේ කුමක් නිසාද? වින්දනයට හේතුව හොයාගෙන යනකොට ස්පර්ශය. ස්පර්ශය කොතනද හටගන්නේ? ආයතන හයේ චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීවා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස. එතකොට මෙන්න මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයේ ස්පර්ශයෙන් හටගන්න වින්දනයට ඇලුම් කිරීම තමයි තණ්හාව, තෘෂ්ණාව කියලා කියන්නේ. කොට ඒ වින්දනයට ඇලුම් කිරීම තුළ ඇතිවන ඊළඟ කාරණාව තමයි යලුම් කරන දෙයට අපි බැඳෙනවා. ඒ බැඳීම තමයි උපාදානය. කොට ඒ උපාදානය කරගෙන ඒ අරමුණු વિશે අපි මනසින් ඒක දිගින් දිගට අපි පවත්නවා. ඒක තමයි භවය කියලා කියන්නේ. අපි කැමති දේවල් දිගට දිගට පවත්වන්නත් අකමැති දේවල් නැති කරගන්නත් අපි උත්සාහ කරනවා. කොටද භවය. කොට භවයක් තියෙනවා නම් ඊළඟට જાතියක් තියෙනවා. ජාති, ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන්ගේ සකස් වීම මේ මොහොතේම සිද්ධ වෙන දෙයක්. මේක මේ මෞකසේ සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි. භාගතුන් වහන්සේ උපාද සූත්‍රවලදී දේශනා කරනවා මහණෙනි මේ ඇසේ ඉපදීමක් ඇද්ද? ඒ ජරා මරණයන්ගේ ඉපදීමයි කියනවා. රූපයන්ගේ ඉපදීමක් ඇද්ද? ඒ ජරා මරණයන්ගේ ඉපදීමයි කියනවා. විඥානයේ ඉපදීමක් ඇද්ද? ඒ ජරා මරණයන්ගේ ඉපදීමයි කිව්වා. ඒ වගේම ස්පර්ශයේ ඉපදීමක් ඇද්ද? ඒ ජරා මරණයන්ගේ ඉපදීමයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන වේදනාවේ ඉපදීමක් ඇද්ද? ඒ ජරා මරණයන්ගේ ඉපදීමයි කියනවා. අර කන පිළිබඳවත් එහෙම කියනවා. කණේයන් ඉපදීමක් ඇද්ද? ඒ ජරා මරණයන්ගේ ඉපදීම. ශබ්දයේ ඉපදීමක් ඇද්ද? ඒ ජරා මරණයන්ගේ ඉපදීමයි. සෝත විඥානයේ ඉපදීමක් ඇද්ද ජරා මරණයන්ගේ ඉපදීමයි. සෝත සංපස්සේ ඉපදීමක් ඇද්ද ඒ ජරා මරණයන්ගේ ඉපදීමයි. ඊළඟට සෝත සංපස්සයෙන් උපදින යම් විඳීමක් ඇද්ද? සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියලා ඒ ජරා මරණයන් ඉපදීමයි. මනස ගැනත් කියනවා. මනසේ යම් ඉපදීමක් ඇද්ද? ජරා මරණයන් ඉපදීමයි. ධර්මයන් ඉපදීමක් ඇද්ද? ජරා මරණයන් ඉපදීමයි. ඒකර මනෝ සංපස්සේ මනෝ විඥානීයන් ඉපදීමක් ඇද්ද? ඒ ජරා මරණයන්ගේ ඉපදීම මනෝ සම්පස්සේ යම් ඉපදීමක් ඇද්ද ඒ ජරා මරණයන්ගේ ඉපදීම මනෝ සම්පස්සයෙන් හටගන්න යම් විඳීමක් ඇද්ද සුව දුක් අදුක්කම සුඛ කියලා ඒ ජරා මරණයන්ගේ ඉපදීමයි එතකොට මේ හැම දෙයක්ම ඉපදෙන ධර්ම මොන ඉපදෙන්නේ කෙලෙස් කෙලෙස් උපදින්නේ හා කෙලෙස් වල මැරීමක් තමයි සිද්ධ වෙන්නේ එතකොට මේ කෙලෙස් නිසා තමයි සත්ත්ව පුද්ගල ආත්ම භාවයක් අප තුළ පවතින්නේ. කොට අපි දකින්න ඕන මේ මොහොතේ මේ සකස් වෙන සකස් වීම. තණ්හාව උපදින්නේ මේ මොහොතේ නම් තණ්හාව නැති කරගන්න තියෙන්නේ මේ මොහොතේ. ඒක අනාගතේ මෛත්‍රී බුද්ධ ශාසනයක නෙමෙයි. මේ මොහොත දකින්න තියෙන මේ මොහොත අපේ සිත දැස අපි බලන්න ඕන. දැන් දවසක් බද්දවල්ගේ කුමාරවරු පිරිසක් තරුණියක් හොයාගෙන ගියානේ. විනෝද වෙන්න ගිහිල්ලා වැවකට ගියා කැලේ ගියා නාන්න. කොට එක කුමාර කුමාරයෙකුට පින්වතියක් නැති නිසා මොදලට ස්ත්‍රියක් අරන් ගියානේ ගණිකාව. අර අය නාන්න ගියාට පස්සේ මේ අත්තංග රංගාභරණ අරගෙන මේ ස්ත්‍රිය පැනලා ගියා. දැන් මේ පිරිස අරතරණිය හොයාගෙන යනකොට භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ දැක්කද මේ දිශාවට ස්ත්‍රියක් ගියා කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ මේ තරුණ පිරිසකින් අහන්නේ අනුන් ගැන හොයන එකද වටින්නේ තමන් ගැන හොයන එකද කියලා. ඒ අය කියනවා තමන් ගැන හොයන එකයි වටින්නේ කියලා. දැන් තමන් ගැන හොයන්න නම් තමන්ගේ සිත දෙස බලන්න ඕන. අපි බලන්නේ බාහිර දෙසනේ. බාහිර ලෝකේ නිවනක් නැහැ. බාහිර ලෝකේ විමුක්තියක් නැහැ. බාහිර ලෝකේ දේවල් අපට දෙයක් වුණාට බාහිර ලෝකේ දෙයක් නෙමෙයි. ඒ නිසා අපි බලන්න ඕන අපේ හිතදස. අපිට මේ ලෝකේම අපි අත්දකින්නේ සිතින්. ලෝකේම අපි පවත්වන්නේ සිතින්. චිත්තේන නීයති ලෝකෝ කිව්වා. එහෙනම් සිතයි ලෝකය. එහෙනම් මේ සිත තුළ තමයි ලෝකය අපි හදාගන්නේ ලෝකයක් නිර්මාණය කරගන්නේ අපේ මනසින් අපේ හිතින්. එතකොට ආන් ඒ සිත දෙස බලන්න ඕනේ. එතන රූපයන්ට ආසාව දක්වනකොට දැන් රූපේ අපි දැනගන්නේ සිතින්. ඒ රූපයට ආස කරන්නේත් අපේ හිතනේ. ශබ්දය දැනගන්නේ සිතනේ. ශබ්දයට ආස කරන්නේත් අපේ හිතනේ. තණ්හාව කරන්නේ. ගඳ සුවඳ දැනගන්නේ සිත. රසය දැනගන්නේ සිත. කයට දැනෙන පහස දැනගන්නේ සිත. මනසට එන අරමුණු දැනගන්නේ සිත. ඒතකොට මේ සිතින් තමයි ලෝකයක් දැනගන්නේ. ලෝකය කියන හැඟීමක් අපට ඇති කරගන්නේ මේ සිත තුළින්. එතකොට මේ සිතේ තුළින්ම තමයි දුක හටගන්නේ. සිතේමයි දුක හටගන්නේ. මේ සිතමයි උපදින්නේ සිතමයි මැරෙන්නේ. කයක් උපදිනව කයක් මරනවා නෙමෙයි. එහෙනම් මේ සිතක් මරණම කයකට පවතින්න බෑ. ඒ නිසා තමයි ඒක කය පොළවට පාස් කරන්නේ නැත්නම් පුච්චලා දාන්නේ. සිත උපදින්නේ. සිතයි මරණයටපත් වෙන්නේ. හරි? යංකින්ච සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්ම. එහෙනම් උපදින්නේ සිත. සිත උපදින්නේ හේතුන්ගෙන්. එහෙනම් භාගතුන් වහන්සේ දේශනා කරන මානනේ විඥානයත් අනිත්‍යයි. විඥානය කියන්නේ සිතනේ. විඥානයත් අනිත්‍යයි. විඥානයේ හට ගැනීමට යමක් හේතුවද ඒද අනිත්‍යයි කියනවා. එහෙනම් සිතත් අනිත්‍යයි. සිතේ හට ගැනීම පිණිස යමක් හේතු වෙනවා නම් එයත් අනිත්‍යයි. ලෝකයේ ස්වභාවය තමයි අනිත්‍යයි. එහෙනම් මේ ලෝකයේ ස්වභාවය අනිත්‍ය ධර්මතාවක් මතයි ලෝකේ පවතින්නේ. ඒ අනිත්‍යය ලෝකේ නිට්ටය කරගන්න යෑමයි දුක. එහෙනම් නිට්ටය කරගන්න යන්නේ තණ්හාවෙන්, චන්දරාගෙන් බැඳෙන අපි යමකට බැඳෙනවා ආශා කරනවා කියන්නේ අපි ආශා කරන දේවල් තියාගන්නනේ අපි හිතන්නේ කල්පනා කරන්නේ උත්සාහ කරන්නේ. ආශා කරන දේවල් නැති කරගන්න නෙමෙයිනේ. යේන යේනේ මඤ්ඤති තතවතං හෝති අඤ්ඤතා කොට අපි යමකට ආශා කරනවද ඒ ආශා කරන දේවල් එයින් එයින් ඒවා අඤ්‍යතාභාවයටපත් වෙන අනිත්‍යයටපත් වෙන ලෝකයේ තියෙන්නේ ඇතිවීම නැතිවීම කොට ඇතිවීම නැතිවීම තමයි ලෝකයේ අනිත්‍ය කියලා කියන්නේ එන යමක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒකේ ස්වභාවය තමයි හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කොට ඇතිවෙච්ච දේ නැති වෙනවා නම් එතන ස්ථිරත්වයක් නැහැනේ ඒක අස්ථිරයි එහෙනම් අනිත්‍ය කියන්නේ අස්ථිරයි එහෙනම් මේ ලෝකයේ තියෙන අස්ථිරභාවයක් අනිත්‍ය භාවයක් හැබැයි ඒ අනිත්‍යයි කියන්නේ අපි නොදන්නවා අපි දන්නේ නැති නිසා ඒ සමුදේ වෙන හටගන්න දෙයට අපේ හිතේ ආසාවක් ඇති කරගන්නවා කැමැත්තක් ඕනෑකමක් ඇති කරගන්නවා තෘෂ්ණාව. ඒ ඇති කරගත්තම ඒ දේවල් අපි තියාගන්න මහන්සි ගන්නවා. නමුත් තියාගන්න බෑ. යේන යේනනේ යේන යේනේ මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. ඒවා අඤ්ඤතා භාවයටපත් වෙන අපි යමකින් යමකින් හිතා ගන්නවද? ඈට අරමුණු වෙන දේවල් කනට අරමුණු වන නාසයට දිවට කයට මේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු වන දේවල් අපි නිට්ටයයි සුඛයි ආත්මයි කියලා හිතා ගන්නවා නම් ඒක මමයි කියලා මගේ කියලා අපි හිතා ගන්නවා නම් හැබැයි ඒකේ සිතවිල්ලක් පමණයි. අම්මා කියන එක සිතවිල්ලක් පමණයි. තාත්තා කියන එක සිතවිල්ලක් පමණයි. දුව පුතා කියන එක සිතවිල්ලක් පමණයි. ගේ දොර යාන වාහන මිල මුදල් රන්ත්‍රදී ආදී දේවල් සිතවිල්ලකට එහා දෙයක් තියනවද? හොඳට කල්පනා කරලා බැලුවේ. මම කියන එක සිතවිල්ලක් නේ. මගේ කියන එක සිතවිල්ලක් නේ. අපි සිතවිලි වලට වටිනාකම් දීලා තියෙනවා. අපි සිතවිලි වලට අපි ඇලිලා තියෙනවා. සිතවිලි වලට අපි ගැටිලා තියෙනවා. සිතවිලි වලට අපි මුලා වෙලා තියෙනවා. එහෙනම් අපි සිත දිහා බලනකොට සිත කියලා දෙයක්වත් නැහැ. චිත්ත පරම්පරාවක් තියෙන සිත කියලා දෙයක්වත් නැහැ. සිත කියන්නේ ඇතිවලා නැති වෙන දෙයක්. මේ හැම තැනකම තියෙන ඇතිවීම නැතිවීම නම් අනිත්‍යයි. මේ අනිත්‍ය ලෝකයේ නিত্য භාවයක් ස්ථිර භාවයක් අපි සොයනවා. ඒ සොයන්නේ තණ්හාවෙන්. තණ්හාවෙන් අපි හඹාගෙන තණ්හාවෙන් කරන්නේ හඹා යාමක් කරන්නේ. දැන් බලන්න පාරේ මිරිගුව දකින්න මුවේ ආවේ ඒ මිරිගුව පස්සේ යන්නේ මුලාව නිසා. ඉතින් අපිත් මේ අරමුණ පස්සේ යන්නේ මේ මුලාව නිසා. මේක අනිත්‍යභාවය අපි දන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. දැන් අනිත්‍ය කියනකොට හිතෙන්නේ මේ පවතින දෙයක තියෙන දෙයක විනාශයෙන් අපි අනිත්‍ය කියලා කියන්නේ. දැන් මේ මේසෙ තියෙනවා පීරිසියක් තියෙනවා කෝප්පයක් තියෙනවා. දැන් මේක දැන් අපිට දෙයක් ඒක. ඒ දේ කියන දේ දැන් මේක බිම වැටලා කැඩුනොත් මොකද කියන්නේ? ආ අනිත්‍යයි කියනවා. කොට මේ අනිත්‍ය කියලා කියන්නේ තියෙන දෙයක විනාශය නෙමෙයි. තියෙන දේක බිඳීම නෙමෙයි. දැන් තියෙන දේක බිඳීම තමයි අද අනිත්‍ය කියලා කතා කරන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ අනිත්‍ය කිව්වේ සමුදය ධර්මයන්ගේ නිරෝධය. එහෙනම් හේතුන්ගෙන් යමක් හටගන්නවද? ඒ හේතුන්ගෙන් හටගත්ත දේ නිරුද්ධ වීම තමයි අනිත්‍ය වෙන්නේ. නැත්නම් මේ භෞතික වස්තුන්ගේ කැඩීම බිඳීම නෙමෙයිනේ. දැන් ගහක මල් පරවන එකත් අනිත්‍ය වෙන අපට. හ්ම්. හඳුන් කෝරක් පිච්චලා ඉවර වීමත් අනිත්‍යනේ. හැමදේම අපි අනිත්‍ය කියලා අපි හිතන්නේ කියන්නේ කල්පනා කරන්නේ බාහිර ලෝකයේ තියෙන අනිත්‍යය. හැබැයි බාහිර ලෝකයේ අනිත්‍යයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට අනිත්‍ය වශයෙන් දකින්න කිරීමේ සකස් වෙන සංකත ධර්මයන්ගේ. රූපය කියන එක සංකතයක්. වේදනාව කියන එක සංකතයක්. සංඥාව කියන එක සංකතයක්. සංස්කාර කියන එක සංකතය. විඥානය කියන එක සංකත. මේවා සංකත ධර්ම. සංකත කියන්නේ හේතුන්ගෙන් සකස් වෙන දේ. රූපේ සකස් වුනේ හේතුන්ගෙන්. රූපේට හේතුව තමයි ආහාරය. ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධා රූප නිරෝධෝ. කොට වේදනාවට හේතුව තමයි ස්පර්ශය. පස්ස සමුදය වේදනා සමුදය. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. අපේ වේදනාව හටගන්නේ ස්පර්ශය. ස්පර්ශය නිරුද්ධ වුණාම තමයි වේදනාව නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ. සංඥාව හටගන්නේ ස්පර්ශයෙන්. සංඥාව නිරුද්ධ වුණාමයි ස්පර්ශය නිරුද්ධ වුණාමයි සංඥාව නිරුද්ධ වන්නේ. සංස්කාර හටගන්නේ ස්පර්ශයෙන්. සංස්කාර නිරුද්ධ වුණාම සංස්කාරයට හේතු ස්පර්ශය නිරුද්ධ වුණාම සංස්කාර නිරුද්ධ වන්නේ. ඊළඟට විඥානය හටගන්නේ ස්පර්ශ මේ නාම රූපේ. නාම රූප සමුදේ. අර නාම රූප නිරුද්ධ වෙනකොට විඥානය සිත නිරුද්ධ වෙනවා. ඒකට මේවා අප තුළ හටගන්න ධර්ම, ඇති වෙන ධර්ම. එහෙනම් ඒ වගේ ස්ථිරත්වයක් මේව ඇති වෙනව නැති වෙනව. දැන් මෙතන මේ ලයිට් පත් වෙනවනේ. දැන් අපට පේන්නේ අකණ්ඩ ආලෝකයක්නේ පේන්නේ. හැබැයි මෙතන තියෙන්නේ නිවනව පත්තු වෙනවා. නිවනව පත්තු වෙනවා. හැබැයි අපිට නිවීම පේන්නේ නැහැනේ. ආ ආලෝකයේ පිටින් නිවීම පේන්නේ නැති නිසා අපි අකණ්ඩ ආලෝකය දිගට පවතින දෙයක් කියලා අපි හිතා ගන්නවා. හැබැයි මේ අපිට එහෙම එකක් තමයි අපට අපේ සිත පිළිබඳ අපි අත්දගෙන දේවල් පිළිබඳ තියෙන්නේ. දිගට පවතිනවා. ඒකට පවතිනවා කියලා හැඟීමක් තියෙන නිසා ඒ පවතිනවා කියලා ගත්ත දෙයට ඇලුම් කරන්නේ. හැබැයි මෙතන තියෙන ඇතවීමක් නැතිවීමක් කියලා දැක්කනම් එයාට ඇලුම් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඇතවීම නම් නැතිවීම නම් තියෙන්නේ එතන තමයි අනිත්‍ය. භාගතුනාංශ දේශනා කරන මහණෙනි යද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒ දුකයි. යම් දුක්ඛං තදනත්තා යමක් දුක නම් එය අනාත්මයි. යමක් අනාත්ම නම් එය නේතම් මම නේස හමස්මි නෙමෙතෝ අත්තාතේ මගේ නෙමෙයි මම නොවේ මාගේ ආත්මේ නෙවෙයි කියලා දකිනවා. නමුත් එහෙම දකින්න තරම් ඥානයක් නුවණක් එහෙම විමසීමක් එහෙම පුහුණුවක් අපතුල නැති නිසා අපි දේවල් වලට තණ්හාවෙන් බැඳෙනවා. උපාදාන කරගන්නවා, කල්ල ගන්නවා. කොට මේ කෙලෙස් වලින් අපේ මනස පුරවා ගත්තම අපි මනස තුලින් අපි පීඩා විඳිනවා. මේ බැඳිච්ච දේවල් අපට ඕන විදියට පවත්වා ගන්න බැරි වෙනකොට අපි තැවෙනවා පීඩාවට දුකට ශෝකයටපත් වෙනවා. එතකොට අපි තුල තියෙන මේ බැඳීම් නිසා තමයි මිනිස්සු දුක් විඳින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බැඳීම දුකට මුල තණ්හාය ජායති බයං තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති බයං තණ්හාය විපමුක්තස්ස නැති ශෝක කුතෝපය. ඒක තණ්හාව නිසා දුක හට ගන්නවා. තණ්හාව නිසා බය හට ගන්නවා. තණ්හාවෙන් මිදිච්ච කෙනාට දුකකුත් නැහැ, බයකුත් නැහැ. එහෙනම් තණ්හාව ඇති තැන තමයි බය දුක තියෙන්නේ. තණ්හාවක් නැතිනම් බයකුත් නැහැ, දුකකුත් නැහැ. එහෙනම් අපි බලන්න ඕන අපේ හිතේ යම් දුකක් හටගන්නකොට යම් බයක් හටගන්නකොට යම් කලකිරීමක් ඇති වෙනකොට තරහාවක් ඇති වෙනකොට ඒ යටින් තියෙන හේතු විමසන්න ඕන. එහෙනම් එන හොයාගෙන යනකොට අපට හාරමුණු වෙන්නේ තණ්හාව, චන්ද රාගය. එහෙනම් බැඳීම ඇති තැන දුක හටගන්න. බැඳීමක් නැත්නම් දුක් වෙන්න දෙයක් නැහැ. එතන බැඳීම කියන්නේ තණ්හාව. චන්දරාගය කියන්නේ තණ්හාව. තණ්හාවයි දුකට මුල දැන් මේ దేవතාවා කතන් දුක්ඛා පමුංචති ස්වාමීනි දුකින් මිදෙන්නේ කෙසේද? එහෙනම් දුකින් මිදෙන්නේ කෙසේද කියලා අහනකොට භාග්‍යතුන් වහන්සේ దేవතාවට ප්‍රකාශ කළේ පංචකාම ගුණාලෝකේ මනෝචට්ඨා පවේදිතා එත්ත චන්දං විරාජෙත්වා එවං දුක්ඛං පමුංචති මනස සයවැනි කොට ඇති පංචකාමයන් පිළිබඳ ඇති චන්ද රාගය කැමැත්ත ආසාව ඕනෑකම තෘෂ්ණාව බැහැර කිරීම දුරු කිරීම තමයි දුකෙන් මිදීම. ඒ නිසා මේ දුකට හේතු සකස් කරමින් දුකෙන් මිදීමක් සෙවීම මුලාවක් මොඩකමක්. එහෙනම් අපි දුකට හේතු අපතුල සකස් කරමින් අපි දුකෙන් මිදෙන්න හදන්නේ. සෙවණැල්ල තියාගෙන සෙවණැල්ලෙන් මිදෙන්න දුවනවා. කවදාවත් සෙවණැල්ලෙන් මිදෙන්න බෑනේ. එහෙනම් අපි දැන් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ දුක පිළිසඳ දකින්න ඕන. ඒ කියන්නේ දුක අවබෝධ කරගන්න ඕන. ඉතින් දුක අවබෝධ කරගත්තේ දුක අවබෝධ වෙනකොට තමයි එයාට සමුදේ පේන්නේ. දුකට හේතුව හොයන්නේ. දැන් දුක අවබෝධ කරගන්නේ නැතුව සමුදයක් ගැන හිතන්න පුළුවන් කමක් නැහැ. සමුදය ගැන හිතෙන් හිතන්න සොයන්න යන්නේ දුක අවබෝධ වෙනකොට. එහෙනම් අපි දුක අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකයට අනුශාසනා කළේ දුක අවබෝධ කරගන්න. දැන් අද අපි කරන්නේ මොකද්ද? දුකින් මිදෙන්න උත්සාහ කරනවා දුක අවබෝධ කරගන්නේ නැතුව. කොන්දේ අමාරුව, බඩේ අමාරුව, හිසේ අමාරුව, හන්දිපත් අමාරුව. දැන් ඒවනේ අපි දුක කියලා හිතාගෙන ඉන්නේ. කැන්නෝ දෙකක් බිව්වම ඕවත් ටිකක් අඩුවලා යනවනේ. මට එහෙම දුකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ සංකාර දුක්ඛය. දුකේ තියෙනවා පැති තුනක් තියෙනවා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංකාර දුක්ඛ කියලා තියෙනවා. දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ දැන් අපේ කතා කරන හිසේ අමාරු, බඩේ අමාරු, කොන්දේ අමාරු ආදී වශයෙන් අපි මේ කතා කරන එක තමයි දුක්ඛ දුක්ඛ. විපරිණාම දුක්ඛ කියන්නේ වෙනස් වීමේ දුක. ඒක තමයි ජරාවටපත් වීම ආදී වශයෙන් තියෙන්නේ. වෙනස් වීමේ දුක. සංකාර දුක්ඛ සංකාර දුක්ඛ කියන්නේ අන්න සකස් වීමේ දුක. තණ්හාවෙන් අපි සකස් කරගන්න උපදවා ගන්න දුක. අන්න ඒ දුකට හේතුව තමයි අපි හොයන්න ඕන. ඒ නිසා අපි එහෙම බලාගෙන යනකොට පේනවා අන්න තණ්හාව, චන්දරාගය, කැමැත්ත, ආසාව ඕනෑකම තමයි දුක. එහෙනම් දුක උපදින්නෙත් මේ මොහොතේ. දුක නැති වෙන්නෙත් මේ මොහොතේ. ඒක ලෝක සමුදය සූත්‍රවලදී භාගතුන් වහන්සේ බොහොම වණාව දේශනා කරනවා. ඒ නිසා අපි දුක දකින්න රූපය තුල දුක නැහැ. ඒ වගේම ශබ්දයේ තුල දුක නැහැ. ගන්ධයේ තුල දුක නැහැ. රසයේ තුල දුක නැහැ. කයට දැනෙන පහස තුල දුක නැහැ. මනසට එන අරමුණු වල දුක නැහැ. එහෙනම් ඇස රූපය මුල් කරගෙන පුද්ගල මනසේ යම් චන්දරාගයක් උපදිනවා නම් එතන තමයි දුක සමුදය වෙන්නේ. කනත් ශබ්දයක් මුල් කරගෙන පුද්ගලයාගේ මනසේ යම් කැමැත්තක් ආසාවක් ඕනෑකමක් ඇති කර ගන්නවා නම් එතන තමයි දුක උපදින තැන. නාසයත් ගන්ධයත් නිසා පුද්ගලයාගේ මනසේ යම් චන්දරාගයක් ආශාවක් ඕනෑකමක් උපදිනවා නම් එතන තමයි දුක උපදින්නේ. ඊළඟට දිවත් රසයත් නිසා, කයත් පහසත් නිසා, මනසත් ධම්මත් නිසා, නැතිනම් අරමුණු නිසා පුද්ගල මනසේ ගොඩනගෙන චන්දරාගයයි දුකට මුල, තෘෂ්ණාවයි දුකට මුල. එහෙනම් ඒ නිසා මේ චන්දරාගය කඩා ගන්න නම් මෙන්න මේ මොහොත අප දකින්න ඕන. එහෙනම් මේ ඔක්කොම හේතුඵල වශයෙන් ගොඩනගෙන ධර්ම නිකම්ම ඇතිවන ධර්ම නෙමෙයි. එහෙනම් තණ්හාව ඇති වෙන්න හේතුව තමයි වේදනාව. වේදනා පත්‍ය තණ්හා. ඒත් වේදනාවට හේතුව තමයි ස්පර්ශය. ඒකල ස්පර්ශය කියන්නේ මොකද්ද? තින්නම් සංගති පස්සෝ. කර්ණ තුනක එක්වීම, එකතුව. දැන් මොකද්ද කරුණු තුන? ඇස රූප විඥානය, කන ශබ්ද විඥානය, නාසය ගන්ධ විඥානය, දිව රස විඥානය, කය පහස විඥානය, මන ධම්ම විඥානය. ඔන්න ඔය හයේ එකතු වෙච්ච තැන තමයි දුක සකස් වෙන්නේ. ඒකට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා චක්කුම් අනිච්චං විපරිණාමී අඤ්ඤතාභාවි. රූපේ ඇස අනිත්‍යයි වෙනස් වෙනවා අංශභාවයටපත් වෙනවා. එහෙනම් රූපය අනිත්‍යයි වෙනස් වෙනවා අංශභාවයටපත් වෙනවා. විඥානය අනිත්‍යයි වෙනස් වෙනවා අංශභාවයටපත් වෙනවා. ස්පර්ශයත් අනිත්‍යයි වෙනස් වෙනවා අංශභාවයටපත් වෙනවා. ඊළඟට ඒ ස්පර්ශය නිසා හටගන්නව දියම් විඳීමක් සැප දුක් උපේක්ෂා කියලා එයත් අනිත්‍යයි වෙනස් වෙන අංශභාවයටපත් වෙනවා. අන්න ඒ ස්වභාවය අපි අවබෝධ වෙනකොට එයා දකිනවා මෙතන තියෙන අනිත්‍යතාව. මේ හැම දෙයක්ම සකස් වෙන ධර්ම පවතින ධර්ම නෙමෙයි. එහෙනම් සකස් වෙන දේ අනිත් ස්වභාවය තමයි නිරුද්ධ වීම, ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම නම් පැවතීමක් නෑ. පැවතීම හදාගන්න අපේ මනසින්. පැවැත්මක් හදාගන්න අපේ මනසින් අද චන්දරාගයෙන් බැඳීම නිසා. උඩ ඒක අපි අවබෝධ වෙනකොට අන්න එයා මේවා අභිනන්දනය කරන්නේ සතටින් බාර ගන්න පිළිගන්නේ යන්නේ නැහැ. නාබි නන්දති. අන්න එයා මේවා පිළිබඳ අභිනන්දනය කරන්නේ නැහැ. මේවා පාරට්ටු කරන්නේ නැහැ. මේවා අගේ කොට සලකන්නේ යන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් කරන්නේ නිත්‍ය සුඛ ආත්ම සංඥාව තුළ ඉන්නකොට එයා හිතන්නේ අන්න අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අභිනන්දති කියන්නේ අරමුණු සතුටින් බාර ගන්නවා සතුටින් පිළිගන්නවා. අභිවදති ඒවා පිළිබඳ පාරට්ටු කරනවා. අගේ කොට කතා කරනවා. වර්ණනා කරනවා. ගුණ කියනවා. අජෝසායතිත්තේ ඒ අරමුණ සිතින් ගිලගෙන ඒ තුල බැසගෙන ඉන්නවා. කොට ඒ බැසගෙන ඉන්නකොට ඒවා අනිත්‍යයට යනකොට අපි දුකටපත් වෙනවා. අපි කල කරනවා, ශෝක කරනවා, අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, බය වෙනවා. ඉතින් ඒක තමයි ලෝකයේ පුතත්ජන ලෝකයේ ස්වභාවය. මේක අපි දකින්න ඕනේ. එතකොට කන ශබ්ද විඥාණය මේ හැම දෙයක්ම ගත්තාම ආයතන හයේම මේ ධර්මයක්. එතකොට මේ රූප ඊළඟට රසකනාසයේ දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම චක්ක විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන චක්කු සංපස්ස සෝත සංපස්ස ගාන සංපස්ස ජීවා සංපස්ස කාය සංපස්ස මනෝ සංපස්ස ඒ වගේම චක්කු සම්පස්සයෙන් හටගන්න සෝත සම්පස්සයෙන් හටගන්න ගාන සම්පස්සයෙන් හටගන්න ජීවා සම්පස්සයෙන් කාය සම්පස්සයෙන් මනෝ සම්පස්සයෙන් හටගන්න විඳීම් මේ සියල්ලක්ම අනිත්‍යයි. අනිච්චං විපරිණාමය. ඒවා වෙනස් වෙනවා. අඤ්‍යතාභාවය අංශභාවයකට පත් වෙනවා කියලා මේවා අපි නුවණින් සම්මර්ෂණය කරනකොට නුවණින් විමසනකොට මේවා පිළිබඳ අපි නුවණින් කල්පනා කරනකොට ඒ විදර්ශනා මනසිකාරය දිගට දිගට පුහුණු කරනකොට මේවායේ යථා ස්වභාවය අවබෝධ වෙනකොට තමයි තණ්හාව බිඳෙන්නේ තණ්හාව කැඩෙන්නේ එතන මේවා පිළිබඳ අපි හිතන්නේ විමසන්නේ නැදව අපි පින්කම් කර කර දන් දෙදී මල් පූජා කර කර වන්දනා කර කර නිවන් සප ලැබේවා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කිව්වට එහෙම වෙන එකක් නැහැ. එහෙම ප්‍රාර්ථනාවෙන් වෙන දෙයක් බුදුරජාණන් වහන්සේ කලේ නැහනේ. උන්වහන්සේගේ බෝධිසත්ව අවදීම පේන උන්වහන්සේ බුද්ධත්වයට සඳහා කොච්චර දුක් විඳද කියන එකනේ. චතුරාංග සමන්නාගත වීර්යයක් කළා අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කළා දුකසේ අවබෝධ කරගත්ත දහමක් භාග්‍යතුන් වහන්සේ කිව්වේ. කොට ඊට භාග්‍යතුන් වහන්සේ ධර්මය අවබෝධ කළා අවබෝධ කරන දුකෙන් නිදහස් වුණා. උන්වහන්සේ ඊට අදාළ ප්‍රතිපදාවක් දුක් විඳින ලෝකයාටත් කියලා දුන්නා. මේ ප්‍රතිපදාව අපි දැනගන්න ඕන, ඉගෙන ගන්න ඕන. ඒ සඳහා තමයි ධර්මය අහන්න ඕන. ඒක අහලා ඒක දැනගෙන ඒ ධර්මයේ පිළිබඳ අපි නුවණින් සම්මාර්ෂණය කරන්න විමසන්න ඕන. යෝනිසෝ මනසිකාරය දියුණු කරන්න ඕන Taman දෙස බලන්න ඕන අතුලාන්තයේ කියවන්න ඕන අතල විමසන්න ඕන බාහිර ලෝකයේ පිළිබඳ නෙමෙයි එහෙම විමසනකොට තමයි තමන්ගේ ප්‍රඥාව නුවණ දියුණු වෙලා මේ ධර්මයේ තමා තුළින්ම දකින්නේ ඒහි පාක්ෂික ඒහි පාක්ෂික මේක තමන් තුළින්ම බලන්න පුළුවන්කම ලැබෙන්නේ එතකොට තමන් තුළින් දකිනකොට තමයි සම්මා දිට්ඨිය උපදින්නේ සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි ප්‍රඥා දිනු වෙන්නේ. ඒවා දිනු වෙනකොට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් ආදී මාර්ගඵලයන්ටපත් කළා දුකින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක ප්‍රාර්ථනාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා අපේ දැක්ම සකස් කරගන්න ඕන. දැක්මට අනුව තමයි කල්පනය සකස් වෙන්නේ කල්පනයට අනුව තමයි ක්‍රියාව දියුණු වෙන්නේ අනේ එහෙම කරන කෙනාටයි දුකින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා තම තමන් තුළත් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳේ දැක්ම ඥානීය දිනුනකට ගන්න හැම දිනාටම සත්‍ය ධෛර්ය වාසනාව සැලසේවා ලැබේවා කියලා ආශිර්වාද සිද්ධ කරමින් මේ දේශනාව මින් නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ කාලය තුළ අප විසින් සිද්ධ කරගත් මේ සීලෝම පුණ්‍ය ධර්මයන් පළමු කොට අපි මේ පින අනුමෝදන් කරමු. සියලු බ්‍රහ්ම රාජවරු, දේව රාජවරු, නාග රාජවරු ප්‍රදාන මාත්‍ර දෙවී පුත්‍රයා සක්දේව රජතුමා සතරවරන් දෙවිවරු සමන සමන් දෙවියන් නාථ දෙවියන් ඇතුළු ඉෂ්ඨකාමී, ිතකාමී, අල්පේශාක්‍ය, මහේශාක්‍ය, පින් කැමැති, සප කැමැති සියලු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා සැපෙන් සැපේටපත් වෙත්වා දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ රැකවරණේ පින්වත් ඔබටත් පවුල හැම දෙනාටමත් සලසා දෙත්වා කියලා සාදු කියමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගාමයද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු නම් පරන්ති අද ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙවන වාසී පූජ්‍යපාද ඔක්කම්පිටියේ සාරද ස්වාමින් වහන්සේයි අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිනම් ඔබට පිළිවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69 71 40